ඉතින් මේ ධර්ම සාකච්ඡාව සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ශ්‍රාවක ප්‍රතිචාර නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ සඳහා මූලික හේතුව වන්නේ මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරන අපේ ස්වාමීන් වහන්සේගේ ඒ දහම් දැනුම සහ ඔබට හැමත පොදු ප්‍රශ්න මේ සාකච්ඡාව තුළ සාකච්ඡාවට බඳුන් වීම නිසා. ඉතින් අදත් ඔබ අප කෙරෙහි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කර සිටින්නේ කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පළමුවෙන්ම নমස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරනේ අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන එන්නේ බුදුණු ජීවිතයක් ධර්මානුකූලව හැඩගස්වාගෙන මේ නිර්වාණ මාර්ගයේ මාර්ගයට ප්‍රවේශ කරවන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් පහුගිය සතිය අපි ආරම්භ කළා ඒ සඳහා අවශ්‍ය කරන භාවනාමය පුණ්‍ය ක්‍රියාව එහෙම නැත්නම් භාවනා ප්‍රතිපදාව ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. අපේ හඳුරන්නේ භාවනාවක් සිදු කරනකොට සමහර වෙලාවට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් නොලැබී යන්න පුළුවන්. විවිධ බාධක කරදර පැමිණෙන්න පුළුවන්. අපි හඳුරන්නේ භාවනාවකදී පැමිණෙන බාධක කිනම් නාමයකින් හඳුන්වනවද? ඒ වාගේම ඒවා මොනවාද කියන එක අපි ඉස්සෙල්ලා කෙටියෙන් විග්‍රහ කරගෙන හිටියොත් හොඳයි කියලා මම හිතනවා. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ නන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා සාකච්ඡාව ආරම්භයේදීම මතක් කළා මේ සාකච්ඡාව අපේ ශා วก පින්නතුලා අතර බොහොම බොහොම කැමැත්තෙන් ශ්‍රාවකයන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන බව උන්වහන්සේ නිහතමානීව මතක් කළා මගේ පැමිණීම නිසා මේ සාකච්ඡාව සුබමානවත් වෙනවා කියලා මම විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන බොහෝම අනතමානීව මොකද අපේ බෞද්ධ ජනතාව දන්නවා සංඝපිති ස්වාමීන් වහන්සේට හොඳ ධර්මඥානයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ පැත්තේ ඉඳලා හරියට නිහි පින්නතුල්ලාගේ ස්වභාවයේ උන්වහන්සේ ආරෝපණය කරගෙන බොහෝම ගිහියන්ට ගැළපෙන ආකාරයෙන් මේ මේ ප්‍රශ්න උන්වහන්සේ සිස්ටම් අහනවා. ඒ නිසා ඒකත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපි දෙනම වහන්සේගේම සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව සෝමවානවත් වෙන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපි අද කතා කරන්නේ මේ භාවනාව පිළිබඳව මීට කලිනුත් භාවනාව පිළිබඳව සාකච්ඡා කළා. භාවනා කරනවා කියන මේ කටයුත්තේදී මොකද ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් දහන සීලය භාවනාව. භාවනාව තමයි උතුම්ම ශ්‍රේෂ්ඨතම පින්කම. මේ භාවනාවේ පින්කම ශ්‍රේෂ්ඨයි වගේම භාවනාවේ මේ පින්කමට බාධකක් හරි වැඩි. එහෙමයි. දානමය පින්කමටත් වඩා සීලමය පින්කමටත් වඩා භාවනාමය පින්කමට බාධක වැඩි. ඒ නිසාම කරණි පොතපතේ අටුවාවල මේ භාවනාවට බාධක 10ක් සඳහන් කරලා තියෙනවා. එහෙමයි. ඒකට කියනවා දස පරිබෝධ කියලා. ඒ දස පරිබෝධ තමයි ස්වාමීන් වහන්සේ දැන් මේක වික්ෂුන් වහන්සේලාගේ තත්ත්වෙන්දර තමයි මේ දස පරිබෝධ බොහෝසෙන් කතා කරන්නේ. එහෙයි. නමුත් අපිට ගිහි පින්නතුලාටත් එමුත් ඒක සම්බන්ධ කරගන්නේ පුළුවන්. පුළුවන්. අවශ්‍ය වෙනවා. මොකද දැන් වැඩියෙන් නිහිපින්නතුන් මේ වැඩසටහන නරඹන නිසා නරඹන නිසා ඒකටත් ගැළපෙන විදිහට අපි හාමුදුරන්ගේ විග්‍රහය යෙදුනොත් හොඳයි. ඔව් හොඳයි. ඒකට පළවෙනි එක තමයි සාමාන්‍ය ආවාස පරිබෝධය. එහෙමයි. ආවාස පරිබෝධය ඊළඟට අපි පරිබෝධ 10 ඉස්සෙල්ලා අපි කරගමු. ඔව්. එහෙමනම් ආවාස පරිබෝධය කුල පරිබෝධය ඒ වගේම ලාභ පරිබෝධය ඝන පරිබෝධය ඒ වගේම නව කර්ම පරිබෝධය එහෙම ඊළඟට අද්ධාන පරිබෝධය භෝග පරිබෝධය ඥාති පරිබෝධය ග්‍රන්ථ පරිබෝධය නිර්දි පරිබෝධය කියලා පරිබෝධ 10ක් තියෙනවා අපි හන්නේ එතෙන්දී මේ pali bodha කියන වචනයක් පොඩ්ඩක් විග්‍රහ කළොත් හොඳයි. අපි අහලා තියෙන pali bodha නාශක අනතුරු සහිතය ප්‍රවේශමින් පරිහරණයම pali bodhaයක් තමයි. ඒකටම මෙතන භාවනාවට අපත්‍ය කර දේවල්. ඇත්තටම කියන්නේ භාවනාවක් කරගන්න කෙනෙකුට තියෙන බාධාවක්. භාවනාව වැඩෙන්නේ නැති වෙන්න හේතුව. ඔව් භාවනාවක් ආරම්භ කරන්නවත් හරි අමාරුයි. මේ පරිබෝධ ධර්ම තිබුණොත් ඇත්තට මේ භාවනාවට අපත්‍ය කර දේවල්. එහෙමයි. එතකොට අත වශයෙන්ම මේ ආවාස පරිබෝධය කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ අ වික්තුන් වහන්සේ නමකට නම් අපි දැන් බොහෝ දෙනා හිතන්න පුළුවන් නගර බද ස්ථාන අතරම භාවනාවට දැන් අපි හිතමු නිතර යාන වාහන යනවා නම් ඒ පන්සල ළඟින් ඒ ස්වාමීන් වහන්සේට භාවනා කරගන්න අමාරු. එහෙනම් ඊළඟට සමහර බොහෝ දෙනා හිතනවා ඈත ආරණ්‍යවල අතර මේක බොහොම විවේක ස්ථාන භාවනාවට. ඒකද භාවනාවට දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනන්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා. එහෙනම්. ඒතරම අපිට අපි ඉන්න සේනාසනය ශුන්‍යාකාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක දැන් මම කියන්නේ මට දැනගන්න ඕනේ දැන් ශුන්‍යාකාර කියලා කිව්වහම දැන් සමහර තැන්වල දැන් අපි හිතුවොත් ආරණ්‍ය ගත්තොත් ආරණ්‍යවල ගොඩක් අය කියනවා මේ මිනිස්සු එන්නේ නැති හින්දා ඒ පැත්ත ශූන්‍යාගාර කියලා. හැබැයි අපි හන්දරනේ දැන් සත්තු කෑ ගහන වෙනත් වෙනත් බාහිර ගස් වල ඇඹරිලි ශබ්ද ගස් එකට ඇතිල් වෙන ශබ්ද සතුන් විලාප තබන ශබ්ද ඒ වගේ ඒවත් ඇවිල්ලා එතන ඒ ශබ්ද ශූන්‍ය භාවයක් නැති වෙනව නේද අපි හන්නේ. ඒකම සාමාන්‍යක හොඳ තැනකට ආවේ. දැන් අපි එතනට විශේෂයෙන්ම ගන්න ඕන අපේ ඉහිපින්නතුල්ලා නැත්නම් ඔක්කොම ගෙවල් දොරවල් පැහැරලා වනගත වෙන්න බලයි මේ භාවනාව සාර්ථක කරගන්න. එහෙමයි. මට මතක් වුණා ඔය ඒ සම්හත් ප්‍රශ්නෙත් එක්ක පොන්ති කතාවක්. එහෙම. නෑ මොකද මේ රූපාරාමේ දෙනමක් පැවිදුණා. මේ ඔව් මේ දෙනම මේ එක නමක් රූපාරාමේ නැවතුණා. අනිත් නම ඈත ආරණ්‍යයකට ගියා භාවනා කරන්න. රූපාරාමයේ ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් රූපාරාමයේ ඉඳගෙන මහානදම් පෙරුව අර ඈත අරණ්‍යයකට ගිය ස්වාමීන් වහන්සේ ඉතින් ඒ ආරණ්‍යල මහානදම් පෙරුවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ ඈත ආරණ්‍යයට ගිය ස්වාමීන් වහන්සේ දවසක් කල්පනා කළා මම තෝපාරාම පැත්තට කාලෙකින් ගියේ නෑ. මගේ යාළු භික්ෂුන් වහන්සේ නමකුත් ඉන්නවනේ කියලා උන්වහන්සේ තෝපාරාමයට වැඩම කළා. එහෙම. ඒ වගේම අර එකට මහානවිත් සම්ස්වාමීන් වහන්සේ හොඳට පිළි අරගෙන උන්වහන්සේ කුර්සියනාසනයක් සකස් කරලා දීලා සහෝදා උදේ දෙන වහන්සේත් එක්ක පින්න පාති වැඩි. එහෙම. පින්න පාති වැඩිහම දැන් උදේ පින්න පාතේ සෑහෙන දුරක් ගියා බොහොම සල්ප දෙයක් ලැබුණේ මොකද ඒ තරම් නිසුන් වහන්සේලා අනුරාධපුරේ වැඩ හිටියයි කියන්නේ. ඉතින් අන්තිමට දැන් මේ ස්වාමීන් වහන්සේලා දෙනමට හම්බුනේ කැඳ ටිකක්. ඉතින් අර ආගන්තුක වැඩි ස්වාමීන් වහන්සේ අර සෝතාරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේට මතක් කළා මම ඉන්න ප්‍රදේශේ නම් හොඳට පින්න පාතේම ලැබෙනවා. බොහොම හොඳට මහානකම කරන්න පුළුවන්. දැන් මෙහි පින්න පාතේම හරි ලැබෙනවා අඩුයි. ඒ නිසා මං ඉන්න ආරාමයට හිතත්තර වැඩි ආන හොඳට මහානකම් කරන්න පුළුවන් කියලා. එහෙනම් ඒ වෙලාවේ නිතෝකාරාමේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේ කිසි දාන වැඳ දෙන්න මග එහෙනම් අපි මේ යම් ක්‍රිය වලින් ඒ ආරම්භ ටික මේ වෙලෙම ගමන ආරම්භ කළා. ඒ වෙලාවේ අර ආගන්තුක ස්වාමීන් වහන්සේ කිව්වා රැයට ආරණ්‍යකින් ආපු ස්වාමීන් වහන්සේ බෑ බෑ එහෙම යන්න බෑ. මම ඊයේ මගේ මේ ආරාමයට ගෙනාපු මගේ බඩු බාහිර ආදී තියෙනවා. ඒ වහන්සේගේ බඩු හැමනක් අවුරුදු 10ක් විතර එක තැන ඉඳලා. නෑ මගේ මේ කුන්සිවරය මගේ පාත්‍රය මගේ සංගතපු දේවල් මම එහෙම අහුරලා ඒක කළා ආවේ. නිසා මට මෙහෙම වඩින්න පුළුවන් කියලා. එහෙම. නමුත් අර ආරණ්‍යයෙන් ආපු ස්වාමීන් වහන්සේගේ තෙරුගුලාවයි තවත් උන්වහන්සේගේ අවශ්‍ය කරන උපකරණයි හැරමිතියයි සියලු දේවල් මේ මේ පන්සලේ කියලා ඉන්න. අපිට එතනදී සාමාන්‍යයෙන් මතක් වෙන දැන් අපිට ආරාමයක හිටියත් ඈත ආරාමයක හිටියත් මේ ගාමාන්තර සේනාසනයක හිටියත් Taman දක්වන Tamanට බොහොම හොඳට සිහිනුවන්න තියෙනවා නම් ඒ වගේම ප්‍රඥාවන්ත නම් සීලවන්ත නම් උන්වහන්සේට පුළුවන් මේ ඉන්න ස්ථානය සුන්නාගාරයක් බවට පත් කරගන්න. එහෙනම් මම බලන්න අර අර ඈත ආරණ්‍යයක හිටපු ස්වාමීන් වහන්සේගේ තියෙන බහුභාණ්ඩික ස්වභාවය නෙවෙතන පෙන්වන්නේ. එහෙමයි. නමුත් අර රූපාරාම කියන්නේ දැන් අද අපි ඒ කාලේ බොහොම ධනාකිරෙන ස්ථානයක්. නමුත් එතන ඉන්න ස්වාමීන් වහන්සේනත් බලන්න දැන් උන්වහන්සේට ඒ ගමන එහෙම යන්න පුළුවන්. හරියට පැවිද්දා කියලා කියන්නේ හරියට අර පියාපත්බර විතරයි කියලානේ ධර්මයේ සඳහන් වන්නේ. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඒ වගේ ස්වාමීන් වහන්සේලා ගාමාන්තර සේනාසනවල හිටියත් ආරණ්‍යක හිටියත් උන්වහන්සේලාට ආවාස පරිබෝධයක් නැහැ. ඒ වගේම තමයි අපේ ගිහි පින්වතුන්ලාට උනත් එහෙමයි. බොහෝම අවබෝධයෙන් යුක්තව දැන් අපිට සාමාන්‍ය ජීවිතේ නෙවෙයි නොඑක් නොඑක් දේවල් උපභෝග පරිභෝග නොඑක් දේවල් තියෙනවා. නමුත් තමන් ඒ තමන්ගේ ගෙදර කාමරයක් සකස් කරගෙන ඉවෙන් කරගෙන ඒ වෙනින් ලස්සන භාවනාසනයක් ඒ කියන්නේ ගැළපෙන භාවනාසනයක් කියලා සහ වෙලාවක් නියම වෙලාවක් නියම කරගෙන එතකොට මේ වෙලාව අනිත්‍යයට දැනෙන්න දැනුවත් කරන්න ඕනේ දැනුවත් කරලා ඉතින් මේ වෙලාවට ඕන භාවනා කරනවා ඒ නිසා නිහඬ වෙන්න කියලා නිහඬ වෙන්න කියලා කියන්නත් නැත්නම් අපි බලනවා ඒ අය නිස්සබ්ද වෙන වෙලාව බලලා කෙනෙකුට වෙලා හදා ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් කාලේ නැහැ කියලානේ ගොඩක් වෙලාවට කියන්නේ. එහෙම. අපිට පුළුවන් මේ නින්ද පැයකට දැන් අපි ගෙදර කට්ටිය ඔක්කොම 10ට සැතපෙනවා නම් එහෙම. අපිට 10 ඉඳලා 11 වෙනකන් හරියි. වෙලාව හදාගන්න. හදාගන්න පුළුවන්. ඒ විදිහට අපි කාටවත් බාධාවක් නොවන විදිහට නැත්නම් මේ ගිහි ජීවිතවල ගත කරනකොට අපි ස්වාමීන් වහන්සේ ගොඩාක් මෑණිවරු එහෙම මේ ගොඩක් ගෙවල් දරුවොත් එක්ක ස්වාම පුරුෂයත් එක්ක මේ රූප වහනේ සම්බන්ධව මේ විදිහට ගැටලු ඇති කරගන්න. එහෙම. එහෙම නෙවෙයි අපි බොහොම ගැටලු ඇති කරගන්න නැතුව ඒ අය කරන දේවල් වලට කාලය දීලා මොකද මේ අපි ඒ ඒ අය නිස්සබ්ද වෙන වෙලාවක් අපි එහෙම අපහාම මට මතක් වෙනවා මේ අපි හැමෝම විස්තර කරනකොට මහරගම වජිරඥාන ධර්මායතනයේ දහම් පාසල ළමයි 7000කට වැඩි අධික ශිෂ්‍ය පිරිසක් ඉන්න අපහාන්නේ උදේ ආගමික වැඩසටහන කරන පැයට කියන්නේ නිසල පැය කියලා. ඒ නිසල පැයේදී අපහාන්නේ හැමෝම මේ නිශ්ශබ්දතාවයෙන් යුතුව ඒ පැය ගත කරනවා ආගමික වතාවත් වන්දනමාන කටයුතු සහ භාවනා කටයුතු. ඒතකොට මේ ඒ පැය දන දනුවත් නිසා බාහිරින් එන අය පවා ඒකට අනුව හැසිරෙනවා. හැසිරෙනවා. ඉතින් ඒ වගේ gedarakක් නිසල පැයක් වෙන් කරගත්තොත් හැමෝම දන්නවා ඕන මේ වෙලාවට නිහඬතාවයෙන් ඉන්න ඕන වෙලාවක එතකොට ඒකත් හාසුවක් වෙනවා. ඒකත් ඇත්තටම හරියම වටිනවා. හැබැයි සාමාන්‍ය එතන චූටි ගැටලුවක් මතුවෙනවා අපි. ඒක විවෘතව කතා කළොත්. එහෙම. ඒක ඉතාම හොඳයි. ඒ ක්‍රමයේ හදා ගන්න පුළුවන් නම් පවුලක් හැටියට ඒ පවුලේ ඇත්තටම ලොකු සමගියට ඒකාත්මීය භාවයට හැම දෙයකම එක හොඳයි. එහෙම. හැබැයි සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ ස්වාමි පුරුෂයා වෙනම මගක් යන්නේ. එහෙම. බිරිඳ වෙනම මගක් යන්නේ. ඒ වගේ වෙලාවට දැන් සමහර මිසලපය සසල වෙන්න පුළුවන්. <laughs> එහෙමයි. ඒ වගේ වෙලාවට ස්වාමීන් අපිට පුළුවන් ඒ ධර්මයේ යෙදෙන කෙනා කාටවත් බාධාවක් නොවන විදිහට සමහර වෙලාවට ඒ අය ඔය දඟලන අය ඔය විදිහට හැසිරෙන අය උදේ පාන්දර අවදිම හරි අඩු වෙන්න පුළුවන්. එහෙම. ඒ අම්මට හරි තාත්තට හරි ප්‍රතිපත්ති යෙදෙන කෙනාට භාවනාව කරන්න ඕන කෙනාට ඒගොල්ලෝ නිදා ගන්න වෙලාවේ බොහෝම සාන්තව කිසිම ගැටීමක් නැතු එහෙම උදේ කාලේ හදා ගන්න පුළුවන්. එහෙම. ඒ විදිහට ගිහි පින්නතුල්ලාට ඇත්තටම දැන් ඔය සාමාන්‍යයෙන් මොන තැනක තමන්ගේ ගෙදර තිබුණා ඒ තමන්ගේ ගෘහ පරිභෝධයක් නොකරගෙන වෙලාව හදාගන්න පුළුවන්. උදේ පාපේ හාමුදුරු විස්තර කරගෙන යන්නේ තමන්ගේ නිවස තුළ මේ මේ ශූන්‍යාගාරයක් ඇති කරන ශූන්‍යාගාරයක් ඇති කරගන්න විදිහ තමයි ඉතින් අපි මතක් කළේ. එහෙමයි. ඒකත් ඉතින් අත්‍තරම ඕනම තැනක තියෙනකොට දැන් අත් සිල් දකින්න කෙනාට අර පැරණි සම්හාස නමක් කියව මේ කොඩි ගහ යට උනත් සිල් දකින්න පුළුවන් තමන්ගේ ඒ ශික්ෂණය හැදිච්චකම ආත්ම විශ්වාසය ආත්ම විශ්වාසය තියෙනවා නම් ඒ වගේ භාවනා කරන කෙනෙකුට ඇත්තටම දැන් සසාගතන් වහන්සේ වදාළේ මේ සඳහා විවේකී අවශ්‍යයි. එහෙමයි. ඒකේ විවාදයක් නැහැ. මොකද බහදා තියෙන තැන්වල භාවනා කරන අමාරුයි. මොකද අපි මේ සිතත් එක්ක කරන ගන්දෙනුවක් නේ. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම ඕන පින්වතෙකුට තමන්ගේ නිවස ශුන්‍යාකාරයක් බවට පත් කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා. එහෙමයි. අපේ හඳුරු මේ ආවාස පරිබෝධය ගැන තමයි කරුණු කාරණා ඉදිරිපත් කළේ අපහන්නේ අපි ආරම්භයේදී වැඩසටහනේ පින්වත් ඔබ වෙනුවෙන් මතක් කළා මේ වැඩසටහන බොහොම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සමාදේට පස්සේලා තියෙනවා ජාත්‍යන්තරය තුලත් මේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකාවන් ඔස්සේ නරඹන බොහෝ දෙනා සිටිනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි මහිලා විජේරත්න කියන මහත්මයා අපට WhatsApp පණිවිඩයක් මාර්ගයෙන් එතුමාට තිබෙන දහම් ගැටලුවක් ඉදිරිපත් කළ තිබෙනවා අපි හාන්නේ අපි පසුගිය දා සාකච්ඡා කරපු ධර්මකාරණාව සම්බන්ධයෙන් මම මේ මතක් කරන්නම් කෙරුවන් සර්ණයි අපේ හාමුදුරුවනේ සුබෝදයසන 29 වෙනිදා පැවති ධම්මානුපස්සනා වැඩසටහනේ භාවනා පිළිබඳ විස්තර ඉතා අගේ කොට සැලකමු. මිරාවති පඤ්ඤාසී ස්වාමින් වහන්සේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේගේ අවවාද විස්තර කර පෙන්වීම විශේෂයි. මාහත භාවනාගතව සිටීමට උත්සාහ ගන්න අවස්ථාවේ සමහර වෙලාවට සිතට බියක් හට ගන්නවා මාහට තිබෙන කාලය මදි කියා භාවනා දියුණු කරගන්න. මේ තුමා භාවනා කරනකොට එතුමාගේ හිතට බියක් එනවලු මේ භාවනාව දියුණු කරගන්න තියෙන කාලය මදි කියලා. ඒ නිසා යම්කිසි හිතේ සසල වීමක්, සලිත වීමක් ඇති වෙනවලු. මෙන්න සිටිවිලි වෙනස් කරගන්නේ කෙලෙසද කියලා අපි හඳුරන්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරගෙන මේ භාවනාවට අදාළ නිසා මම මේ ප්‍රශ්න මේ වෙලාවේ යොමු කරනවා. සාමනාසේ මහත්මයා අපිට ප්‍රශ්නෙන් තේරෙනවා එතුමා මේ භාවනා මාර්ගයේ දියුණු කරගන්න මහන්සි ගන්න මහත්මයෙක්. එහේ. ඒ ඇත්තටම අප්‍රමාදීව අපි කාලේ හදාගන්න ඕන. හැබැයි විශේෂයෙන්ම මේ භාවනාව දිනු කරගන්න සාමිනහන්ස හොඳම දේ තමයි විනාඩි 5 හරි. අපි ඒක අකණ්ඩව කරගෙන යන්න. එහෙනම් මෙතන මේ කාලේ අන්තර මේ අපි කරන මේ ප්‍රයත්නදී, පැය දෙකක්මදී කියන හිතෙනවා ඇති. නමුත් මේ සමාධිය දිනු කිරීමේදී ඒක හොඳට අපි කවුරුත් හිතට ගන්න ඕන දෙයක්. මේක අකණ්ඩවම කරගෙන යන්න ඕන. එහෙනම් ආද ටිකක් වුණා අද පැය දෙකක් කරනවා. ඒකත් නෑ අනිද්දත් නෑ. ඊළඟට ආයෙත් ඔය දෙකක් විතර කරන්න යනවා. එහෙම නෙවෙයි විනාඩි 5 හරි අඛණ්ඩවම මේ භාවනාව කරගෙන යන්න. දිනපතාම දිනපතාම කරගෙන යන්න ඕන. අනිත් එක බොහෝම පැහැල්ලියෙන්ම බිය කියන එක ඉතින් අවශ්‍ය වෙන දෙයක්. මොකද මේ මහත්මයා හොඳට හිතට ගන්න ඕනේ. රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොතක මම දැක්කා මේ භාවනාවට කෙනෙක් වාඩි වුණත් ඒකත් මහා ගහම්බිර කුසලයක්. එහෙමයි. සෙදුරේ මහත්මයා මේ කාලේ මදි කියලා එහෙම හිතන්න එපා. ඒ බිය ජනකේ ඇති වෙන්නේ ඉතින් ඇත්තට මේ ප්‍රතිපත්ති මාර්ගයේ යන්න මේ අවස්ථාව මදි වෙයිදෝ කියන බයක් නැති භාවනා කරන වෙලාවේදී වෙලාව මදි වෙයි කියලා හිතීමත් අපි හන්නේ වර්තමානයේ තුල හිත පිහිටුවීමක් නෙවෙයි අනාගතයට හිත යවීමක් අනිවාර්යෙන්ම ඒක හොඳ තැනක් සාමාන්‍ය භාවනාවෙන් විශේෂයෙන්ම කරන්නේ මේ මේ මොහොතනේ එහෙම අපි දැන් හුස්ම රැල්ල ගත්තත් ඕනම කර්මස්ථානයක් ගත්තත් වර්තමාන මොහොත එහෙම ඉතින් වර්තමාන මොහොතේ ගත කරන්නේ අවස්ථාව අපි මේකට මේ භාවනාවට සම්බන්ධ විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි හදිස්සි වුණොත් එක් කරන්න බෑ. එහෙම. හදිස්සි වෙලා දැන් සමික ප්‍රතිඵල බලාපොරොත්තු ප්‍රතිපatti බලාපොරොත්තු ප්‍රතිඵල බලාපොරොත්තු නිකම් මේ අපි සාමාන්‍යයෙන් දෙයක් මේ මොකක් හරි පොලෝ කොටනවා වගේ නැත්නම් වෙනත් වෙනත් දෙයක් කරනවා වගේ මේ හදිස්සි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහොම සැහැල්ලුවෙන් එහෙමයි. දැන් එහෙම හිතන එක සම්පූර්ණම වැරදි හිතන්න අවශ්‍ය නැහැ. Tamanට ලැබෙන විනාඩි 5න මම දන්නවා ඒ කිව්ව ප්‍රශ්නේ අහපු මහත්මයාට අනිවාර්යෙන් පැයකට වඩා කාලය ලැබෙනවා ඇති. එහෙනම් ඒක මම මම පුද්ගලිකවම දාම ඉතාම සද්ධා සම්පන්න බොහෝම මේ කුසලයට ඉක්මනින් අවතීර්ණ වෙලා මේ කුසල් මාර්ගයේ ගමන් කරන් බොහෝම උවමනාව තියෙන මහත්මයෙක්. හා ඒක තමයි. එහෙමනම් අපේ මහත්මයාට කියන්න තියෙන හොඳම දේ තමයි ඇත්තටම Tamanට ලැබෙන විනාඩි 5ද ඒ විනාඩි 5 බොහෝම සැහැල්ලුවෙන්ම ගත කරන්න ඕන බියක් ඇති කරගන්න ඕන නේ. අපි ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. දැන් එතුමා ওই විදිහට භාවනාත්මක ඕස්ට්‍රේලියාව ගත්තා. ලෝකෙ කොහේ ගත්තත් දැන් කීයෙන් කී දෙනායිද ওই විදිහට මේ තමන්ගේ සිත দমনය කරන්න, ඒ වගේම සිහිය දිනු කරන්න මහන්සි ගන්න. ඒ ගැන හිතලා එතුමා සතුටක් ඇති කරගන්න ඕනේ. මට මේ ගැන උත්සාහයක් හරි තියෙනවා. එහෙනම් අපේ හඳුරන්නේ දැන් මෙහෙම ඉගැන්වීමක් තියෙනෝනේ. චරීයාදිත්ත සීසෝ හිස ගිනි ගස් ගත්ත කෙනෙක් ඒ ගින්නා මුවා ගන්න <laughs> උත්සාහ කරනවා වගේ මේ අප්‍රමාදී වෙන්න කියලා. එතකොට එහෙම බයක්ද මෙතුමාට තියෙන කියලා සාමාන්‍යයෙන් දැන් ඇත්තටම එතන එහෙම දේශනාවක් තියෙනවා. ඒ කියන්නේ එතන මේ 아무තු කලබල වීමකින් මේක කරන්න බෑ. එහෙමයි. ඒ ඇත්ත වශයෙන්ම දැන් මේ භාවනා සම්බන්ධ සාකච්ඡාවක් වෙනද මම මේක විශේෂයෙන් මතක් කරන්නේ. අපි විපස්සනා වඩන්නේ නැතුව මොන පින්කම කළත් අපිට නිවන් දකින්න බෑනේ. එහෙමයි. ඇත්තටම විලක්ෂණය අවබෝධ කරගන්න නැතුව මොනතරම් පින්කම් කළත් පරිණාමය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ තරමට අපට පින්කම් අනුදැන වදාලේ මේ සසර ගමන ස්වාමීන් වහන්සේ අපි හිතන තරම් ලේසි ගමනක් නෙවෙයි. ඉක්මනින් නවකාලිය හැකි එකක් නෙවෙයි. ඔව්. හැබැයි එහෙම අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. සංසාරේ කරන භාවිත මනසේ ස්වභාවය. භාවිත මනසේ ස්වභාවය. අපි දැන් විදර්ශනා වැඩන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැඩනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිතේ දරුණත් ඒක අපිට අනිවාර්යයෙන්ම සැපක් උපකාර වෙනවා. එහෙනම් දැන් බලන්න අපි ලෞතරා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙලා නැද්ද? අනිවාර්යයෙන් මුණ ගැහෙලා තියෙනවා. එහෙනම් ඊළඟට උන්වහන්සේගෙන් බණක් අහලා තියෙනවා. එහෙනම් දැන් තථාගතයන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ වැඩ හිටිය කාලේ හිටපු හැමදෙනාම සෝතාපන්න වුණේ නැහැ. එහෙනම් දැන් අපි ගත්තොත් කොසල් මහරජුරෝ. උත්තර සමීපව හිටියා. නිතරම පන්සලට ආවා. නිතරම පන්සලට ආව නමුත් සෝතාපන්නවත් වෙන්න බැරි වුණා. මල්ලිකා දේවියත් සෝතාපන්න වෙන්නේ නැහැ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අසදුස මහා දානයක් සංවිධානය කළා. නම් සෝතාපන්න වෙන්න බැරි වුණා. එතකොට සවැත් නුවර නැත්නම් එදා ಭಾರತයේ මොනතරම් දෙනෙක් ඉඳද්ද බුදුරජාණන් වහන්සේ දැක දැක මේ මාර්ගඵල ලබන්නේ නැති අය. ඒකට හේතුව තථාගතයන් වහන්සේට උනත් පිළිත වෙන්න පුළුවන් ඒ අය අනාදිමත් සංසාරයේ මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය පුරුදු කරගෙන ආපු පිරිසකට තමයි එහෙම තථාගතයන් වහන්සේට පිළිත වෙන්න පුළුවන් නේද බැහැ දිලුවෙම දැන් අපි ඔය අනමතග්ග සංගත අට කතාවෙන් බලනකොට තේරෙනවා තථාගතයන් වහන්සේගෙන් බෝසතාණන් වහන්සේගෙන් බත් හන්දක් නොලබපු සත්‍යෙක් මේ ලෝක ධාතුවේ නැහැ. එහෙමයි. ඒත් එහෙමනම් බුදුරජාණන් වහන්සේලා අපිට කොච්චර මුණ ගැහෙලාද? අපි නමුත් තාම මේ සසර. එහෙම. ඒකට හේතුව අපි මේ මේ බුද්ධෝත්පාද කාලයක ඉතරනේ මේ විපස්සනා වඩන්න තියෙන්නේ. එහෙම. මේ කාලයක් තුළ අපි මේ භාවනාවන් පුරුදු නොකරපු එකේ විපාක හැටියට තමයි අපි මේ අනාගත සංසාරේ මේ විදිහට ඉන්නේ. එහෙම. එතකොට සාමාන්‍යයෙන් අර හිසගෙන ගත්තකෝ මේ කතාව ගත්තාම අපි ඒකට අර හදිස්සි වෙලා අනවශ්‍ය හදිස්සියක් වෙලා භාවනාවක් නම් දිනු කරගන්න බෑ. එහෙම. එතන මේ මම හිතන්නේ අපි හන්නේ මේ අප්‍රමාදී වීමේ කියන වචන අවධාරණය කරන්නේ. අවධාරණය කරන්නේ ඒකයි සම්මත අනිත් එක තමයි. භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙක් අපි හිතමුද කාලය මදි කියන ප්‍රශ්නේ. අද සමාජයේ බොහෝ දෙනෙක් ඇහුවොත් භාවනා කරනවාද කියලා ඉතින් කියන්නේ ඉතින් මේ හුස්ම ගන්නවත් වෙලා ගන්න නැහැ කියලා කියන්නේ. එහෙම. ඒක එහෙමනම් ඒකට අපි කාලය හදාගන්න ඕනේ ඉතින් හොඳට බොහොම බුද්ධිමත්ව සමංග ජීවිතය ගැන හොඳ අනුස්මරණයක් කරන්න ඕනේ. දැන් තමන්ගේ වයස ඒ හැම දෙයක් පිළිබඳව. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ භාවනාවක් සාර්ථක කරගන්න අවශ්‍යම කාරණා හයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අහලා ඇති අර බද්ධිකා මරණ කියන සූත්‍රය. එහෙනම් සතුටෙන් මැරෙන විදිය. එහෙමයි. එතකොට මේ කාරණා හය යම් කෙනෙක් ජීවිතේ ජීවිතයක් තුළ සම්පූර්ණ කරොත් එයාට භාවනාවක් සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් මේ මහත්මයාට මම හිතන මේ උත්තරේ බොහොම හොඳට ගැළපෙයි කියලා. එහෙනම් ඉස්සෙල්ලම කම්මාරාම හොති. ඒ කියන්නේ මේ ගිහියෙක් හරි පැවිද්දෙක් හරි මුලින්ම කරන්න ඕන වැඩවලින් අයින් වෙන්න ටිකක්. ඒ කියන්නේ මේ වැඩවලින් අයින් වෙන්න කියන්නේ මේ භාවනාවට බාධා ඇති කරන වැඩ භාවනාවට බාධා ඇති කරන වැඩවලින් අනිත් එක අර කෙලවරක් නැතුව කරන වැඩ තියෙනවා දැන් අපි සමාජ කියන ස්වභාවය. ආන්න හරි. සම්භාවක වැඩ කෝටියක් ඔබේ තියෙන මිනිහෙකුට සතුටෙන් මැරෙන්න බෑනේ එහෙම. එහෙමනම් භාවනාවක් සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම වැඩ අඩු කරගන්න ඕනේ. දැන් පැවිද්දෙක් වුණත් හැම වෙලේම පන්සල් හදනවා, නොඑක් දේවල් කරනවා. ඒතර ආවාස පරිබෝධය අඩු කරගන්නවා කියන්නේ ඒකමයි. ඒකම තමයි. ඒ වගේ දැන් පරිබෝධ ටිකක් ඉස්සරහට ඔය ඒවා කතා කරනවා. එතකොට දැන් එහෙමනම් මේ වැඩවලින් අයින් වෙන්න ඕනේ. එහෙම. ටිකක්. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ කතාවෙන් අයින් වෙන්නත් ඕනේ. එහෙම. එතකොට ඒ ඒ වගේම අපි කාලේ හදාගන්න කාලේ අපිට ඇති වෙනවා. ඉතිරි වෙනවා. ඊළඟ නිින්දෙන් අන්න නිද්දාරාම වුනේ. එහෙම. නිින්දෙන් අයින් වෙන්න ඕන. දැන් මේ නිින්ද කියන්නේ දරුණා වගේ වැඩක් නේ. එහෙම. නිදාගත්තා අපිට නිින්ද අනිවාර්යෙන් ශරීරයට අවශ්‍යයි. නමුත් අපි මේ නිදාගන්න කාලය ටික ටික පුරුදු කරන් දොන් නොනේදා ප්‍රතිපත්ති පුරන්. එහෙම. හැබැයි අපි හඳුරන්නේ දැන් මට කාලය මදි කියලා හිතනකොට කෙනෙකුගේ හිතේ අප්‍රමාදී සිතිවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? දැන් උදාහරණයකට ගත්තොත් ප්‍රථම මරණ සති සූත්‍රයේදී අපි හඳුරන්නේ බොහොම පැහැදිලිව සඳහන් කරනවානේ මට ජීවත් වෙන්න තියෙන දවසයි කියලා හිතලා අප්‍රමාද වෙනවා. දවස් භාගයයි කියලා කෙනෙක් අප්‍රමාද වෙනවා. තව පැය දෙකක් පින්නපාතේ ගිහිල්ලා නැසන් විතරයි කියලා. එහෙම එහෙම ගිහිල්ලා අන්තිමේදී කියනවා කටට ගත්ත බත් පිට ගිලින කලින් මැරෙන්න වෙයි. එතන එහෙම හිතන්නේ ඇයි එතකොට මේ කාලය නදී කියන හැඟීම නේද? අත්‍තරම සම්මාද මේක එතන මෙහෙමයි. මේ ප්‍රශ්නෙට අදාළව අපි ගත්තොත් මේ කතාවේ අන්තිමට ඒ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දැන් සාමණේරහත මතක් කරපු දේ එහෙම අන්තිමට උන්වහන්සේ ටික අන්තිම විස්සුව දාලම උඩට ගත්ත හුස්ම පහළට එන කාලය තුළ මගේ මරණය වෙයි කියලා සංඥාවෙන් තමයි ප්‍රතිපත්ති පුරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලකුණු දුන්නේ අට නමක්ගෙන් අහලා අන්තිම දෙනවට. එහෙම. ඒකෙන් තේරෙන්නේ ඒක ඒක වෙනම පැත්තක්. සමහර නමුත් දැන් අපේ මේ මහත්මයා අහලා තියෙන එතුමාට බියක් ඇති වෙනවා. එහෙම. බියක් ඇති වෙනවා. ඒකට බිය කියන එකම ස්වාමීන් වහන්සේ වචනයෙන්ම හිතේ නුසන්සුන්තාවය තමයි එතන පෙන්වන්නේ. එහෙම නෙවෙයි මේකට බොහොම රිලැක්ස් වෙන්න ඕනේ. කියන්නේ පුදුම විදිහට සැහැල්ලු වෙන්න ඕනේ. අපි භාවනා කරන්නට ගිහිල්ලා අර දබිබි ගාලා එහෙම කරන්න බෑ. මේ බොහොම ඒ භාවනා ආසනට අපි ගියත් දැන් ඉන්න තැන අපි බොහොම කල්පනාවෙන් දැන් මම මේ සිහිය දේනු කරන කෙනා දැන් කාමරයක දැන් අපි හදාගත් ආසනෙ දිහා බලනවා. ඊළඟට තමන් ඉන්න තැන කල්පනා කරනවා. දැන් තමන් ඉන්න ඉරියව්ව ගැන බොහොම සිහියෙන් බලනවා. එක පාරම කර්මස්ථානෙට එන්නෙත් නෑ. එහෙම. ඒකට එහෙම ක්‍රමානුකූලව මේ සිහියට අපි සිහ පුරුදු කරගන්න ගමන එනකොට අර වගේ බියක් මුලින්ම ඇති වුණොත් ඒක සම්පූර්ණ භාවනාවට බාධාවක්. ඒක මුල් අපි හඳුනන භාවනාවට ප්‍රවේශ වෙන කලින් යම්කිසි බියක් ඇති කර ගැනීම එක්තරා විදිහක වාසියක් නෙවෙයිද? ඒ විදිහට සතර බිය ඇති කර ගැනීම ඊට පස්සේ භාවනාව කරන වෙලාවේදී අර අනාගතයට යන්නේ නැතුව අනාගතයට ගියොත් නේ මම මට කාලෙමදි වෙයි කියන ප්‍රශ්නේ ඉන්නේ. හැබැයි අනාගතයට යන්නේ නැතුව මුලදී මේ බය ඇති කරගෙන අප්‍රමාදී වෙලා ඒ මොහොතේදී වර්තමානයේ කියලා හිත පිහිටව. එහෙමනම් ඉතින් අත්තරම දැන් ඒක හරි. එහෙම. එහෙම බියක් අපිට තියෙන්න ඕන අපි ගිහි පැවිදි කාටත් මේ සසරේ ස්වභාවය තේරුම් අරගෙන අපි අපේ මේ හැම දෙයක්ම මරණයෙන් පස්සේ සියල්ලම ඉවරයි ස්වාමීන් වහන්සේ. ඒක අපිට ඒ බිය පැහැදිලිවම තියෙන්න ඕන. ඒ බිය පැහැදිලිවම තියෙන්න ඕන. හැබැයි ඒ බිය මට ජීවත් වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. එහෙම වුණොත් භාවනාව සාර්ථක කරගන්න බෑ පැහැදිලිව. හිත නොසන්සුන් වෙනවා. අනිතරම නීවරණ වැඩ කිරීමක් තියෙන්නේ දැන්. ඒ වංශනිකවද එතුමාගේ සංකල්පනාව හොඳයි. මට කොහොම හරි භාවනාව සාර්ථක කරගන්න ඕන. මට මේකට කාලෙ නැති. එතරම් උද්දච්ච කුක්කුච්ච නීවරණ වැඩ කර වැඩ කරනවා. ඒ නිසා අපි එහෙම නෙවෙයි. දැන් අපි මරණ වේලාවක මරිච්චාව මම මේ වැඩේ කරනවා. ආ හරි. දැන් අතරම දැන් අපි අර රුකාන් ස්වාමීන් වහන්සේ මම ඒක නිතරම සාමනාත හිතනවා. මම යෝගාවචරයන්ට නිතරම කියනවා. ඔගොල්ලෝ හිතන්න එපා දැන් මේ වාඩි වීමක් කුසලයක්. එහෙම. වාඩි වෙන්නේ හිත දමනය කරන්න, නිවර්ණයටපත් කරන්න. සමහරවිට ඒ වෙලාව හිතේ මේ යන්න පුළුවන්. නමුත් ප්‍රණීත කුසලයක්. භාවනාමය කුසලයක් සාර්ථ කියන්නේ ඒ ඒ සිතුවිල්ලම කුසලසිතක්. එහෙම. ඒ නිසා මේ සහල්ලුවෙන් ලැබිච්ච කාලේ ප්‍රයෝග කරගෙන ඉතින් අර බොහොම සනසිල්ලේ ඒ භාවනා මාර්ගය දිනු කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට දෙන්න තියෙන උපදේශය. එහෙමයි. අපේ හඳුනේ බොහොම සුදුසු ගැළපෙන තැනකට එතුමාට උත්තරේ ලැබුණ කියලා මා විශ්වාස කරනවා. දැන් මේ ආවාස පරිබෝධය ගැන අපහු පොඩ්ඩක් අපේ අවධානය යොමු කළොත් අපි හන්නේ දැන් විහාරස්ථානවල නව කර්මාන්ත සිද්ධ වෙන එක එකව හදනවා පන්සල් වල ආරණ්‍ය වල භාවනා මධ්‍යස්ථානවල. ගෙවල් වලත් එක එක දේවල් ප්‍රතිසංස්කරණ කටයුතු ආදී වෙනවා. ඒකත් මේ ආවාස පරිබෝධයට එහෙම කෙරෙන තැන්වල භාවනාව කරගන්න අපහසුතාවය සම්මාසේ පරිබෝධවල පස්වෙනි පරිබෝධය තමයි නව කර්ම පරිබෝධය. එහෙමයි. ඔය නව කර්ම පරිබෝධය ගැන තමයි සම්මාසේ විශේෂයෙන් ඇහුවේ. එහෙමයි. ඇත්තටම මේ මෙතනදී අපි බොහොම පරිස්සමට කතා කරන්න මොකද අපිත් හදනවා කරනවා. එහෙම එහෙම. සමහර ඉස්සන්න පුළුවන් දැන් ආ මේ ස්වාමීන් වහන්සේ මේ හදා හදා මේ අපිට මේවා කියනවා කියලා කියන්නත් පුළුවන්. එහෙමයි. සාමාන්‍යයෙන් එතනදී බොහොම කල්පනාකාරී වෙනවා මේකට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. එහෙනම්. දැන් මොකද විසුණු මහන්සිය නමක් වුණත් හැමදාම ගොඩනැගිල්ලක්ම ඔළුවේ තියාගෙන ගියොත් නම් ඒ විසුණු මහන්සියට තනසිල්ලක් නැහැ. එහෙනම්. ඒ වගේම තමයි මිනිස්සෙකුට උනත් හැමදාම හදනවා හදනවා මේක ඉවරයක් නැතුනොත් ඒ අපේ සාමාන්‍ය අපේ මේ ලංකාවේ ජනසම්මතයේ තියෙනවා පන්සල් වල වැඩ කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. එහෙම තියෙනවා. සවනස ඒ කතාවට එක මම කොහොමද ඇබ්බැහිවෙන්න හොඳ නැහැ කියලා. එහෙම එහෙම. මොකද දැන් හාමුදුරුවෝ කෙනෙක් ඕන දෙයක් පටන් ගත්තම හරියනවනේ. එහෙම. දැන් හාමුදුරුවෝ නමක් ඉතින් ඕනක පාරක් හදන්න මුල් වුණොත් ඉතින් වැඩේ හරියනවා. බිල්ඩින් එකක් පොන්නගිල්ලක් හදන්න හරියොත් ඒක ඉතින් මුල් වෙන්නේ හැමදේම හරියනවා. හැබැයි මහානකම වර්ධිනවා. එහෙම. එහෙම වෙන්න පුළුවන්. එහෙම. ඒ නිසා මේ මෙතනදී අපි බොහොම කල්පනාවෙන් සාන්නස කතා කරන්න ඕනේ කියලා කියේ දැන් අපි විහාරයක් සකස් කරනවා. දැන් අපේ ස්ථාන ගත්තාම අපි ඒවට මහන්සි වුණා. මහන්සි වුණා. නමුත් අද බොහෝ දෙනෙක් ඇවිල්ලා පුදුම විදියට සතුටු වෙනවා. ඒ වගේම කුසල් කරගන්නවා. ඒ භාවනා කරනවා. ඒ කැපවීම විසුන් වහන්සේ නමක් කරේ නැත්තම් දැන් අද අපිට රුවන්වැලි සෑයට ගිහිල්ලා ඊළඟට සිරිමා බුදුරිගේ ඒ වගේ තැන් බලපුවාම මොන තරම් කැපකිරීමක් ඒ ස්ථානවලට කරලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒකට ඒ කැපකිරීම තිබිච්ච නිසා තමයි අවුරුදු 2000 ගානක් ගෙල්ල අපට මහා සනසුල්ලක් ඒ තැන්වල ලබා ගන්න පුළුවන්. එහෙමයි. මං කියන්නේ එහෙම කියලා අපි ඒවම කරන්න ඕන කියන එක නෙවෙයි. යම්කිසි විසුණු වහන්සේ නමක් වුණත් යම්කිසි කාලයකදී අදිස්ථානක් කරගන්නකොට මම මෙන්න මේ කාලයේදී මේක ඒකාන්තයෙන් නවත්තනවා. එහෙමයි. විහාරයක් දැන් අපි සාමාන්‍යයෙන් ස්ථානයක් වුණාම ස්වාමීන් වහන්සේ නමක් මොනතරම් දායකව බලසම්පන්න දායකව හිටියත් එතන ඉන්න ස්වාමීන් වහන්සේට අවශ්‍යතාවය නැත්නම් ස්වාමීන් වහන්සේ වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම සේනාසනයක් සකස් වෙන්න ඕන. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා ඒකට මැද්දහි වෙලා අපවත් වෙනකම් මොන මොන හරි සිඳින්ද ටික කොයි කළුගල් ටික කොයි වැලි ටික කොයි අල්ලගෙන <laughs> ජීවිතේ යන්න ගියොත් මේ ලබාගත් දුර්ලභ ජීවිතේ තියෙන වාසනාව ඇත්තටම අහිමි කරගත්තා වෙනවා. ඒතකොට දායකයන්ගේ වගකීම තමයි මේ හාමුදුරුවෝ ජීවිත කාලෙම මේ ගල්වැලිත් එක්ක ජීවත් වෙන්න හදනවා. ඉතින් ඒක නවත්වන මේ හාමුදුරුවෝ පැවිදි වෙච්ච අරමුණ ඉෂ්ට කර දෙන්න අපි සහයෝගය දක්වන්න ඕන මේක ඉක්මනට හදලා දෙන්න ඕන කියලා හිතලා සහයෝගය දක්වනවා. ඔයගේ දායකයෝ ගොඩක් ඉන්නවා සමහරවිට. ඒකත් අපි හිතන්න ඕනද සමහරව ඔයගේ දේවල්ට අකමැති අය සමහරලාට දැන් දැන් මූලික වශයෙන්ම තැනක් සකස් කරන්න කාණුව වැඩක් නැහැ කියලා කියන්න පුළුවන්. අපි මේක පරිස්සම මොකද වික්ෂුන් වහන්සේ නමක් ජීවිතේ අනේක සාරි ජීවිතයක්. එතකොට උන්වහන්සේව කහදලා කීයටවත් කවදාවත් උන්වහන්සේක එහෙනම් પરම්පරාවට එහෙම යන කන්නේ පවුලට දෙන්න නෙවෙයි. ඇත්තටම සාන මම පුජ්‍යලිකව මගේ ස්ථාන මම හැමදාම කරන දෙයක් මම ඒ ස්ථාන සකස් කරලා තියෙන පිරිසුදුව තියෙනවා. නමුත් මම හැම වෙලේම හිතනවා මම එක බිඳුවක්වත් මේකට බැඳෙන්න එපා කියන සිතුවිල්ල හැමදාම ඉන්නවා. මොකද අපිට එහෙම අපි බැරි වෙලාවත් අපි හදන සේනාසනයකට හරිය මොනම දෙයකට හරිය බඳුනොත් සාමනාස කරන අපි තරහායින් ඕන වෙලාවක අතහැරලා දාලා යන සූදානමින් පරිහරණය කරනවා. පරිහරණය කරනවා. ඉතින් දැන් එහෙම දැන් කෙනෙකුට කිව්වහම සාමනාසලම කිව්වට කියලා හිතෙන්න පුළුවන්. නමුත් තම තමන් දැනගන්න ඕන තමන් විමුක්තිය හදාගන්න. මම අපි මෝඩ විදිහට සේනාසන හදා හදා මේ කාටද කිසි තේරුමක් නැහැ. ඒ සෑම දෙයක්ම බොහොම කල්පනාවෙන් අපි මේ දේවල් සකස් කරගෙන අපහැරීම පුරුදු කරගෙන අපි මේ ගමන ගියොත් අපිට ඒකෙන් කිසිම ආවාස පරිබෝධයක් වෙන්නේ නැහැ සාම. එතකොට අපි හන්නේ දැන් මේ ආවාස පරිබෝධය සහ නව කර්ම පරිබෝධය තියෙන වෙනස පොඩ්ඩක් විග්‍රහ කරගන්න දෙකම සමානවද කියුම් වෙනසක් තියෙනවද? වෙනස තමයි ස්වාමීන් වහන්සේ දැන් ආවාසයේ කිව්වේ ඉතින් එතන තමන් වැඩ ඉන්න ආවාසයේදී ඒ තියෙන පරිබෝ වටෙන් පිටින් නොයෙක් තියෙන පරිබෝ. ආවාස කියන්නේ ගේම නෙවෙයි වාසස්ථාන. වාසය කරන පරිසරය භාවනාවට ගැළපෙන විදිහට නැත්නම් ඒක පරිබෝ. පරිබෝධය. ඊළඟට ස්වාමීන් වහන්සේ නව කර්ම පරිබෝධ කියන්නේ චෛත්‍යයක් නිර්මාණය කරනවා. ඊළඟට ධර්මශාලාවක් හදනවා. එහෙම. ඊළඟට ගන්තාර කුලන හදනවා. එහෙම. බෝධිප්‍රාකාරය හදනවා. ඒක හදන්න එපාද අපේ යන්නේ? <laughs> ඒක තමයි මම කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ. ඒවා සකස් වෙන්න ඕනේ එක්තරා කාල වකවානුවකට. එහෙම. මොකද ඒක හැමදාම අර සංහත මතක් කරපු විදිහට පන්සල් වල වැඩි කරෙන්නේ නැහැ කියන එක ඇත්ත ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. එහෙම. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන යම්කිසි කාල පරාසයකට ඒවා සීමා කරගන්න. දැන් අපි හන්නේ එහෙමයි. දැන් අපි හාමුදුරු වගේ ප්‍රතිලාභීන් අතර බොහොම සුවිශේෂ ප්‍රතිලාභ ලැබෙන බොහොම පෙරපින් ඇති හොඳ වාසනාවන්ත ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් හැම හාමුදුරු කෙනෙකුටම ඔය අදාළ කාල සීමාවෙදී අද පන්සලේ කියන ඔය ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් ඊට හාමුදුරනේ. ඔව් එහෙම ගැටලු තියෙන සම්මනාස. එහෙමයි. ඒ වගේ ස්ථානවලින් එකකින් ලැබෙන ස්වරූපයෙන් තමයි කරගන්න ඕන. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඒ වගේ සේනාසනවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම අපි දැන් මේ සාකච්ඡාවේදී විශේෂයෙන් මතක් කරනවා. ඉතින් උන්වහන්සේලා මේ තමන්ට ලැබෙන විදිහට ඒ සේනාසන සකස් කරගන්න ගමන් එහෙමයි. තමන්ගේ සිත පිළිබඳව හොඳ দমনයක් ඇති කරගන්න සිහිය දිනු කරගන්න වෑයම කරනකොට සාමක ගොඩාක් බලාපොරොත්තු අඩු වෙනකොට සියල්ල ලැබෙනවා. එහෙමයි. ඒ අපි මේ අර 10ක් ඇති කරගෙන පුදුම විදිහට අරක නෑ මේක නෑ කියලා ඉන්නේ නැතුව ලැබෙන විදිහට මේ මහානකම කරගෙන යනකොට මම ඒක සාන්දෘෂ්ටිකම දන්නවා. මේ කථාගතයන් වහන්සේගේ දාන පාරමිතාව තවත් අපට අපි ශ්‍රාවක හැටියට අපිට ඒක ලැබෙනවා. අපි හඳුරු බොහොම ඉතාම හොඳ තැනකට ගෙනාවා. එක්තරා ලංකාවේ බොහොම ප්‍රකට විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මේ ප්‍රකාශය කරන්නේ. උන්වහන්සේ ළඟට ගිහිපු දායක පිරිසක් දුෂ්කර ගම්මාන කිහිපයක ගැන පන්සල් ගැන මතක් කළේ හාමුදුරන්ට හරියට දාවේල වළඳන්න දානවත් හම් වෙන්නේ නැහැ. එහෙම කියලා කිව්වලු. එතකොට ඒ හාමුදුරේ ප්‍රසිද්ධ අගනුවර පිහිටි ප්‍රධාන පන්සල ස්වාමීන් වහන්සේ කිව්වලු හාමුදුරු කෙනෙකුට දානය ලැබෙන්නේ නැහැ කියනවා නම් ඒකන හාමුදුරන්ගේ යම් කිසි අඩුවක් දෙන්න ඕන කියලා. මොකද එක හා සමානව ප්‍රතිපහසුම් ලැබෙන්නේ නැති බව ඇත්තයි. නමුත් අපි දන්න අපේ ආන්දරනේ දැන් මේ ගත්තොත් සමනල අඩවියේ ඉන්න හාමුදුරුවෝ ඉන්නවා බොහොම භාවනාවට නැඹුරු දායක මෙහි ඉඳලා කර ගහගෙන කිලෝමීටර් ගානක් පයින් ගිහිල්ලා ඒ හාමුදුරන්ට යම් තැනකදී දානේ පූජකල වෙන ස්වභාවය තියෙනවා. එතකොට එහෙම නොලැබෙන්නත් යම්කිසි අඩුවක් තියෙන බව දැනගෙන ඒ අඩුව සම්පූර්ණ කළොත් අපි හාමුදුරු කියන විදිහට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ස්වාමීනාත් මේ රටේ මේ ලංකාව තරම් අපේ මදියේ මහා නායක ස්වාමීනාන්සේ ලෝක වටේම ගිහිල්ලා උන්වහන්සේ වදාළේ නිවනෙන් පිට තියෙන හොඳම රට තමයි ලංකාව. ලංකාව කියලා. ඒක එහෙම කියවුවේ උන්වහන්සේලා මේ කටතාවට කියපු දේවල් නෙවෙයි. මේ ලංකාවේ ස්වාමීන් මහානදම් පුරන්ඩ මොනවද අඩු පාත්‍රයේ අරගෙන අද පාරට දැස්සෝ. පින්න පාති ලැබෙන්නේ නැත්තේ නෑ. එහෙමයි. ඒ නිසා ඒ කලාත්වල මොනතරම් දුෂ්කරතා තිබ්බත් මිනිස්සු ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්ති පුරනවා නම් දානේ වරදින්නේම නැහැ. අනිත් එක දැන් අපි අපි දැන් ගොඩක් දුෂ්කර විහාරස්ථාන වලට උදව් කරනවානේ. එහෙනම් අපිට මේ විවිධත්වය හොඳට පේනවා. සමහර තැන්වල ඒ අත්ංගේ දක්. ඒ දායකයන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේ හොඳට මහානදම් කරනකොට ඒත් පුදුම විදිහට ඒ කලාපේම තියෙන ලස්සන විහාරස්ථාන වලට පත් කරනවා. කරනවා. ඉතින් මේ දැන් එතන ස්වාමින් වහන්සේගෙන් දායකයන්ට යමක් විය යුතු. ඒ ඒ බව දැනෙනවා නම් දායකයෝ පෙරලා ඒ සඳහා ප්‍රතිවාරම දැන් අපි දැන් සමහර අවස්ථාවල දැන් මේ අපි හිතමු දැන් අපි ගොඩක් ස්වාමීන් වහන්සේලා දැන් සමහර විහාරස්ථානවලට ගොඩාක් දායකකාරකාදීන් සිල් ගන්න නොයෙක් වලට එනවා. එහෙම. ඒ අර සමහර විහාරස්ථානවලට එනවා ටිකක් අඩුයි. එහෙම. එවැනි අවස්ථාවලදී ඇත්තට මම එහෙම ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් මතක් කරලා තියෙනවා වැඩසටහනක් පටන් ගන්න ඕනේ. වැඩසටහනක් නැතුව දායකකාරකලා දෙන්නේ නිකන් එන්නේ නැහැ නේද දැන් අපි. සහ වැඩසටහන කරන හාමුදුරුවන්ට දොස් කියලා වැඩක් නැහැ මගේ දායකයෝ කඩා ගන්නවා ආදි වශයෙන් එහෙම කියලා වැඩක් නැහැ. ඇත්තටම සාමණේරලා මොනව හරිත් නැහැ. දැන් දායකයන්ට යම්කිසි විහාරස්ථානයකට ගිහිල්ලා එතනින් සැනසෙල්ලක් නැත්තම් දැන් දායකයෙක් ගියාම පන්සලට කාට හරි හාමුදුරුවෝ බැනගෙන නමක් කියන්නේ එහෙම වෙනවා නම් එහෙමයි. ඉතින් දායකයාගේ ඔළුව යන්නේ ඔළුව ටිකක් පිරිසුදු කරගන්න. පන්සලෙන් එනකොට ඊට වඩා ඔළුවට බරක් තියනවා නම් ඒක කරගෙන එනවා. අවුල් කරගෙන එනවා නම් ඒ ඒ විහාරස්ථානට දවසක් දෙකක් යයි. ඊට පස්සේ කල්පනා කරන මට සැනසෙල්ලක් නැහැ උතන. නමුත් යම් කිසි තැනකට ගිහිල්ලා වචනකින් හරි සැනසෙල්ලක් ලබාගෙන එනවා නම් එයා නැවත නැවත ඒ තැනට එනවා ආකර්ෂණය වෙනවා එහෙමයි ඒ නිසා සාධනහස මේ එක එක දොස් කතා කරගෙන ඉඳලා එහෙම තේරුමක් නැහැ අපි තථාගතයන් වහන්සේ වදාළ නිර්මල ධර්මය ප්‍රධානය කරනවා නම් ඒ ස්ථානයට ලැබෙන්නේ නැහැ කියන එක අර සාමනහස මතක් කළා වගේ ඒක එහෙම වෙන දෙයක් නෙවෙයි. ඒකේ ඒ ස්වාමින් වහන්සේගේ කිසියම් අඩුවක් ඒ අඩුව සම්පූර්ණ කරගෙන නිවැරදි වුණොත් ඒ කියන පහසුකම් નિરાයාසයෙන්ම ලබා ගන්න ලබා ගන්න පුළුවන්. දැන් මම කුංචි කතාවක් කියන සම්පත අපේ දඹුල්ල පැත්තේ දඹුල්ල නෙවෙයි ඒ වගේ මම හිතන්නේ ඒ ඒ වගේ ප්‍රදේශයක අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මාත් හරියම කරුණාවන්තයි. උන්වහන්සේගේ අතර මම දැක්කේ උන්වහන්සේ දැන් මේ සම්පූර්ණ පළාතට ගියාම ඒ පළාතේ ඉන්න හැමෝටම අයියා මල්ලි අම්මේ තාත්තේ කියලා කතා කරන්නේ මේ බොහොම භාවනාම් යෝගීම ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේගේ තියෙන කරුණාව කොච්චරද කිව්වොත් උන්වහන්සේ එක එක දුෂ්කර පළාත් වලට යනවා පින්නපාතේ. මොකද මේ මිනිසුන්ට දානයක් හරියට දී ගන්න බෑ. ඒ අයට තියෙන කරුණාව නිසා උන්වහන්සේ ඔය දෙඹුලාගල වගේ ඒ වගේ ප්‍රදේශ මම හරියට මතක නෑ. පොළොන්නරු පැත්තේ වෙන්න ඕන. දුෂ්කර ගම්මානකට පින්නපාත කියලා කියනවා. පින්නපාත කියනවා ඉතින් උන්වහන්සේ පින්නපාතේ කරගෙන මේ පළාත්වල හැටියට මේ විහාරස්ථාන විවිධයි. ඉතින් මේ සාමනාත විහාරස්ථානයකට ගිහිල්ලා තියෙනවා. පොඩි විහාරයකට යනකොට බෝධින් වහන්සේගේ මේ වත්තක වෙලක් ගිහිල්ලා වත්තක ගෙඩි හැදිලා තියෙන බෝධින් වහන්සේ වත්තක කරගෙන වත්තක්කා. එහෙම. දැන් මේ සාමනාතේ ටිකක් ඇතුළට ගිහිල්ලා බලනකොට හොඳටම කෙස් අවුලවා ගත්ත සාමනාතනම මුළු වත් එම වගා කරලා තියෙනවා. නේද? වත්තක් වෙන වෙනත් දෙයක්ද දන්නේ නැහැ. බිම නේද සාමාන්‍ය වටක් හරි. නමුත් මොන හරි ගෙඩියක්. අපේ ශාවනක හරියටම හරවනවා නේද? සමහරවල් ගස්වල වත්තක් හැදෙනවා. එතකොට මේ අපේ මේ ස්වාමීන් වහන්සේ ඉතින් ගිහිල්ලා වැඩිහිටි වයසක ස්වාමීන් වහන්සේ නමක් එහෙම හඳ පාත්‍රේ පැත්තක තියලා එහෙම ඉතින් බොහොම හොඳට පත්කඩේ දාලා උන්වහන්සේ දොහොත් මුතුන් දෙට වන්දනා කළා කියලා. වන්දනා කරලා සම්මාද මම පින්න පාති කරගත්ත දාණය ඒක වළඳන්න අවසර දෙනවද? ආ වළඳන්න කියලා කියලා තියෙනවා. මේ සාමස වළඳලා ඉතින් පිටත් වෙලා තියෙනවා. මුන්නහන්සේ තව අවුරුදු 3කින් උතර දෙකකින් උතර ආපහු ආර විදිහට අර ගමතම පින්න පාති කියලා දෙනවා. ඉසානාසේගේ ස්වභාවයනේ එහෙම. පින්න පාති කියලා අර පන්සලට පුරුද්දටත් එක්ක එනකොට හරිම ලස්සනයි. පන්සල දාස් මල් වවලා බෝධින් වහන්සේ ළඟ බොහොම ලස්සනයි සුදු වැඩි දාලා. එහෙම. ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේ හිතුණලු අනිවාර්යෙන් අර ස්වාමීන් වහන්සේ එක්ක මේ ස්ථානේ නෑ උන්වහන්සේ එක්ක උපවැඩි වෙන්න ඇති නැත්නම් අපවත් වෙනවා දැන් ඉන්නේ නම් අලුත් කෙනෙක් කියලා හිතලා ඇතුළට යනකොටම අර ස්වාමීන් වහන්සේ බොහොම හොඳ ලස්සන සූරක්යෙන් කරවගෙන ආ කියලා අර ඉස්සරහට ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට කියලා තියෙන මම වහන්සේට මාව මතකද මම්ම තමයි ඉඳක් සිටි ඔබ වහන්සේ දා පින්න පාති කරගෙන විස්සුවක් ස්වරූපයෙන් ආත්තරේ කියලා මට වන්දනා කරනකොට මගේ පපුවට උතුම විදිහට දැනුණා වහන්සේ වගේ සීලවන්ත නියම භික්ෂුවක් නේද මට වෙන්නේ කියලා. මම මේ ගිහියෙක් වගේ වගා කරගෙන මේ විදිහට ජීවත් වෙලා වැඩක් නැහැ. එදා රෑම මම කල්පනා කළා හාමුදුරනේ එක්කෝ මම මහානකමේ ඉන්න ඕන නැත්නම් මම සිවුරටලා යන්න ඕන. ඉතින් මම තීරණය කරා මහානකමේ ඉන්න. එදා ඉඳලා මම සියලු දේවල් වලින් අයින් වෙලා මම මේ විදිහට දැන් මේ පන්සල මගේ ඔබ වහන්සේ තමයි මගේ ගුරුවරයා කියලා බොහොම විදිහට ගොඩාක් ප්‍රශංසා කළා කියනවා. එහෙමයි. ඒක බලන්න සම්හසක් දැන් අර ඔය ඒ ස්වාමීන් වහන්සේ අර අර සීලවන්ත සාමණේර දැකලා උන්වහන්සේ සකස් වුණා. ඒ වගේ මේ ගිහි පැවිදි සම්බන්ධය කියලා කියන්නේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තද මම අත්දැකීමෙන් දන්නවා. උන්වහන්සේට සමහර පළාත් වලට ගියාම ඒ දායකයෝ නිසා ටිකක් රෞද්‍ර වෙනවා. එහෙනම් දායකයෝ නිසා. ඉතින් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නිසා දායකොත් එහෙම වෙන අවස්ථාවක් නැත්තේ නෑ. ඒ නිසා අපි දෙපක්ෂේම අපි යන මාර්ගය හොඳට තේරුම් අරගෙන මොකද මේ මාර්ගයේ අපි මේ පැවිදි ජීවිතේ ඒ වගේම නැත්තම් විශේෂයෙන් බෞද්ධයන් හැටියට මේ ප්‍රතිපත්ති මාර්ගයේ අපි එකම ඉලක්කයක් කරා යන පිරිසක්. මොකද මේ අනවරාග්ද ගමනේ අපි නොලබපු සැපයක් නෑ සාමාන්‍ය හැම සැපයක්ම අපි ලබලා තියෙනවා. ඉතින් අපි තව තවත් සැප බලාපොරොත්තුෙන් යනවට වඩා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ කියා දෙන මේ දුර්ලභ මාර්ගයේ ගමන් කරලා මාර්ගඵල ලබන්න අපි හිතේ ත්‍යාගන කටයුතු කළා නම් අනිත් සියලු දේවල් බාධක නෙවෙයි. අපහන් දැන් මේ අර නව කර්ම පිළිබඳව මේ පරිබෝධය ගැන සඳහන් කරනකොට දැන් භික්ෂුන් වහන්සේලා පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා වුණා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි හාමුදුරනේ මේ මූලික නිහි පින්නතුන් ගත්තොත් දැන් ගෙදරක ඉන්නකොට සමහර වෙලාවට ගෙවල් දොරවල් වල යම් කිසි පිළිසකර කිරීම සිද්ධ වෙනවා අලුතෙන් යම් යම් දේවල් ඉදිරිකිරීම ආදී සිද්ධ වෙනවා. ඒතර මම භාවනා කරනවා කියලා ඒවා ඇලියාවට යන්න දෙනවද ඒව ගැන නොසලකා හැරලා කටයුතු කරනවද කොහොමද ඒ ඒවාට මුහුණ දීගෙන තමන්ගේ භාවනා කටයුතු බාධාවකින් තොරව කරගන්න මේ නව කර්ම පරිබෝධය පරිබෝධයක් කරගන්න නැතුව කටයුතු කරන්න. සම්මා සති දිහේ කැඩිට ගත්තොත් දිහේ නිවසක් හදාගත යුතුයි. එහෙම. පැහැදිලිවම නිවසක් තියෙන්න ඉපේ. එහෙම. හැබැයි සාමනාහකුත් හැමදාම ඔක නිවසය හදනවා, කඩනවා එහෙම අපි මේ පුරුද්ද ඇති කරගත්තොත් පැවිද්දට වගේම තමයි. එහෙම. ඊහාටත් සැනසෙල්ලක් නැහැ. සාමනාහක දැන් මේකේ තියෙන දේ තමයි අපි දැන් කොහරි ස්ථානයකට ගියහම අපි පැවිද්ද හැටියට උනා අපි ස්ථානයකට ගියාම දැන් ඒ පන්සලේ වැලි ගොඩක් ගොඩ ගහලා තියෙනවා ගල් ගොඩක් ගොඩ ගහලා තියෙනවා සිමෙන්ති ගොඩක් ගොඩ ගහලා අපි යනකොටම අපේ මනසට ටිකක් හරි පීඩාවක් එහෙම. හැබැයි එතන ඉන්න ශාවනාන්තර දැන් මට උනත් දැන් මගේ ස්ථානයේම ගොඩ ගහපුවා මට ඒක ඇත්තට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මොකද අලුතෙන් කෙනෙක් යනකොට එයාට දැනෙනවා. ඒ වගේ සම්හන් විශේෂයෙන්ම ගිහියෙක් හැටියට තමන් විශේෂයෙන් ගයක් හදා ගන්න ඕනේ. ඒකේ විවාදයක් නැහැ. ඒ වගේම නඩත්තු කටයුතු ආදියත් ඒවා සිද්ධ කරන්න ඕන. හැබැයි අර බුදුරජාණන් වහන්සේ පවා මේ වත් පිළිවෙත් සම්බන්ධව විනේත්කේ මහවග්ගපාදයේ වත්තස්සන්දකේ කියලා වෙනම ඛණ්ඩකයක් දේශනා කරලා තියෙනවානේ. එහෙමයි. ඒ අනුව ඉහියා වුණත් Taman ඉන්න වාසස්ථානය පිරිසිදු කර ගැනීම, ඒ වගේම නඩත්තු කටයුතු, ඒ තින්තාලේප කරන්න ඕන කාලේ මේවා ස්වාමීන් වහන්සේ හැම දෙයක් බොහොම ක්‍රමානුකූලව කරපුවාම කාලේ හදාගන්න පුළුවන්. එහෙම නැතුව දැන් අපි දැන් මේක එකපාර මුකුත් එකක් කියලා එහෙම කිව්වොත් එහෙනම් අහුළු දැක්කක් කඩා ගන්න නැතුව, ගේවත් අතු ගා ගන්න නැතුව භාවනා කරන්න ගියාට භාවනා සාර්ථක වෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. හැබැයි අර ඒක අර නම් අර ඒකට ඇබ්බැහි ඇබ්බැහි වෙලා ගෙවල් හදනවා හදනවා හදනවා ඉවරයක් නැහැ. එහෙම ආයත නම් ඉතින් භාවනාවක් සාර්ථක කරගන්න බෑ. එහෙනම් බහන්නේ දැන් කාල වේලාව බොහොම සීඝ්‍රයෙන් ගත වෙනවා මේ වගේ අපේ ධර්ම සාකච්ඡාව සම්බන්ධ වෙච්ච සමහර පින්වතුන් විවිධ ප්‍රශ්න අපිට ඉදිරිපත් කළා තියෙනවා සමහර ඒවා එච්චරම පැහැදිලි නැහැ සමහර ඒවාට අපි කලින් උත්තර දීලා තියෙනවා දැන් මේ සාකච්ඡාව තුළ මේ කතා වෙන දේ ඔබේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකි පිටකෝටි අසන්නියක් අහලා තියෙන ගිහි ජීවිතයේ සසර සිටිනා තුරා අත්මිදී පැවිදි ජීවිතයක් තුළින් සසර දුකින් අත්මිදී නිවන් අවබෝධය සඳහා වැඩි යුතු පිළිවෙත් පිළිබඳව විග්‍රහ කරන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ බොහොම ලස්සනට මේ ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයේම භාවනාවකදී මුහුණ දෙන මේ pali බෝධ පිළිබඳව දැන් ඉස්සරහට සාකච්ඡා වේගෙන යනවා. ඒ පිළිබඳව ඔබට තවත් දැනුවත් වෙන්නට හැකියාව තිබෙනවා. අපි හඳුරන්නේ දැන් මේ නව කර්ම කියන එකත් මෙතෙන්ට ගැළපෙච්ච නිසා මම කැමතියි තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිබුණා මේ අපි දානය ගැන කතා කරන සමයේ මේ ශ්‍රම දානය පිළිබඳව ස්වාමීන් වහන්සේ මේ එකක් තවත් දානයක් ඒකත් හොඳයිද දැන් පන්සල් වලින් ශ්‍රමදාන සංවිධානය වෙනවා නව කර්ම විදිහට. ඒතකොට ඒ වගේ දේවල් කොහොමද අපි විග්‍රහ කරගන්නේ? භාවනාවට ඒක බාධාවක් විය හැකි. නමුත් දානයක් විදිහට ඒක හොඳ දෙයක්. අතරම සාමනක් ඒ රචනයෙන්ම ශ්‍රම දානය. ඒක දානය දානය කිරීම. දානය කිරීම. එහෙම. අපි ගත්තොත් දැන් මගමානවකයා ශ්‍රම දානය කිරීමෙන් තමයි අතරම ශක්තිය රජකමල රජකමල සක්‍රදේවී සක්‍රදේවේන්ද්‍රයා බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රමය දැන් අත්‍තරම ඒක හරිය වටිනා දෙයක් අපි අපේ බෞද්ධයන්ට විශේෂයෙන්ම ජීවත් කරන්න ඕන විහාරයකට ගියත් අපිට මේ කුසල් කියන්නේ ඕන තරම් උපද්දව ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි ශ්‍රමයේ පොඩ්ඩක් ප්‍රධානය කරා නම් දැන් අපි හැම වෙලෙම සාමාන්‍ය පොදු තැනක තියෙන වැසිකිළියක් වුණා. අපි පාසලක් පවිත්‍ර කිරීමත් එක්තරා ශ්‍රම දානයක් නේද අපේ හැම. පැහැදිලිව මේක වතක් වගේම සාමනාත් මහා පාරිචර්යාවක්. අපි දේවතය දැම්මුත් ඒකට ඉතාම වටිනවා. අනුත්තරීය ධර්මයක්. ඒ කියන්නේ අනුත්තරීය ධර්මයක්. එහෙම. ඒ කියන්නේ පුදුම අසම සම සේවයක්. ඒ නිසා සාමනාංශ දැන් ශ්‍රම දානය කියන එකෙන් අපිට මේ ගොඩක් කල් එහෙසලා මේ මහ පොළොවට පස් වෙන්න තියෙන මේ කය වෙහෙසලා අපේ දෙමව්පියන්ටත් ඒ පින සිද්ධ වෙනවා. මොකද අපි සකස් කරලා මේ විදිහට හදලා වඩලා විදිහට පෝෂණය කළාට එහෙම හිතලා අපිට මේ කුසලයේ කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට මේ මහ පොළොවට පස් වෙන්න තියෙන කයෙන් මාන්නයක් දැන් බොහෝ දෙනා මේ කොස්සක් අල්ලන්න කැමති නැහැ පන්සලට ඇවිල්ලා තමන්ගේ තියෙන ධනවත්කම නිසා බලවත්කම නිසා එහෙම මම කියන්නේ පන්සලට ඇවිල්ලා මේ ඒවා මේවා කරන්න කියන එක නම් කුසල් වඩා ගන්න අවශ්‍ය නම් ඇත්තටම බෝධින් වහන්සේ ළඟ දැන් අපි ඉතරේ බෝධි පූජා පීඨය ඉන්නවට වඩා සඳ ගඳේ සමහරකට මේ බෝධින් වහන්සේට වතුර වැඩි. ඒත් වතුර දදා ඉන්නවට වඩා කෙනෙක් ඇවිල්ලා ඒ වතේ හොඳට පවිත්‍ර පිරිසිදු කරනවා නම් ඊළඟට පහන් දැල්වන දැල්වලා මිනිස්සු ඒ පහන කිසිසේත්ම පිරිසිදු කරන්නේ නැතුව හේ තෙල් දානවා තෙල් දානවා පත්තු කරනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ සියල්ලම හොඳට අනිත් පැයට පත්තු කරන්න පිරිසිදු කරලා යනවා නම් මොන තරම් කුසල් සිත් වැඩෙනවද? සමහර අයට අපි හඳුනන්නේ අතුගානේව සුද්ධ කරණේව දැක්කම කොන්දේ අමාරු අසනීපකම් එහෙම මතක් වෙනවා ඒක හරියට. ඒක තමයි සම්දානය අමතක වෙලා යනවා. අමතක වෙලා යන ඒක ඇත්තටම ඒක බොහොම මෝඩකමක්. මොකද අපිට තුරුණුවන් විශේෂයේ යම් කිසි කාර්යචර්යාවක්, සේවයක්, උපස්ථානයක් කරන්න ලැබෙනවා කියන්නේ සම්මාංශ ඒක අනාදිමත් සසර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපට පිහිට වෙනවා. දැන් අපි හිතලා බලුවොත් අපි අපි හිතමු අපේ සේවයක් සාමාන්‍ය මිනිස්සෙක් සේවයක් කරන්න දෙපේ. මොකක් හරි කාර්යාලයක හරි කොතන හරි අපි හිතමු සම්පති ප්‍රභූවරයෙක්ගේ කාමරයක් කරන්න කෙනෙකුගේ සේවය. එහෙනම් ගෙදරක් කරලා ඒ පිළිවෙලට සකස් කිරීම. අපි තුන් ප්‍රභූවරයා ගඟට ඇතිරිල්ල දාලා ඒ කාමරේ සකස් කරලා සරපු තිබ තැන තැන්පත් කරලා ඉතින් ඒ නොයෙක් දේවල් ඒවා ටික කරනවා. ඊළඟට අපි හිතමු තව කෙනෙක් විහාරයකට යනවා. විහාරයකට ගිහලා පරමල් ටිකයි ඉතලා විහාරය අමදලා ඊළඟට හඳුන් කුරක් පත්තු කරලා පහනක් දැල්වලා ඉතින් විහාරයක් වටේ කොම් සිද්ධ කරලා තාපු මේ චිත්‍ර දෙක දිහා බලන්න මේ කතා දෙක දිහා අතන කෙලස් පිරීලා. එහෙනම් නමුත් අපි විහාරයකට ගිහිල්ලා කය වෙහෙසන ආරම්භය කරපුවම එතන කුසල්සිත හිතාගන්න බැරි තරමට උපද්දවන තැනක්. ඒ නිසා බොහෝ පින්නතුන්ලා ඒ දේ ඒවත් පින්නතුන්ලට කරනවා. මේ කරන්නේ නැති අය විශේෂයෙන්ම මේ සාකච්ඡාවන් ඇහිීමේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය තමයි කොතන ගියත් අපි පන්සලකට ගිහිල්ලා එන්නේ අද්දෙක් බඳගෙන ඉන්න ඕනේ නැහැ. අපිට ඕන තරම් කුසල් කරගන්න අවස්ථාව තියෙනවා. මුල් තලයට තියෙන එක අයින් කරන්න. මේ පුරුද්ද ගියාම ඇත්තට ඒක හරියම වටිනවා. ඒක විහාරයකට ගියාම ඒකට අනිත්‍යයක් දක්න අරය බොහොම ඒත් ඒක ආදර්ශිත ගන්නවා. ඒ නිසා අපේ බෞද්ධ විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන විහාරස්ථාන වලට ගියාම කොස්සක් ඉදලක් අරගෙන අතු ගන්න ඊළඟට මොන හරි අපවිත්‍ර දෙයක් තියෙනවා. බල්ලෙක් හරි කැට කරලා දෙන එක ඉක්මනින් රැස් කරන්නේ. බලන්න මේ පිරිසිදු කිරීමද භාවනා කරන කෙනෙකුට හිත සමාධිගත කිරීමට කරන උදව්වක් වෙනවා නේද? අනිවාර්යයෙන්ම සම්න්නත් ඒක තමන්ගේ භාවනාවට. තමන්ගේ භාවනාවටත් ඒක ඒකාන්තයෙන් උපකාර වෙනවා. මොකද මේ හේතුවක් නිසානේ හැමදේම සකස් වෙන්නේ. අර බිම අතුගාල බොහමලුව අතුගාල මාර්ගඵල ලැබපු රහතන් වහන්සේලා පවා භාවනා අනුයෝගී ඒ දේ කරලා එහෙම රහතන් වහන්සේලා පවා ඉන්නවනේ. දැන් සම්මුතින මහ රහතන් වහන්සේ. පැහැදිලිවම දැන් අත්‍තරම දැන් අපි ඔය අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉරිදාට භාවනා පන්තියක් තියෙනවා. සෙනසුරාදා අම්මලා පිරිසක් ඇවිල්ලා ඒකට ඉතින් හැමදාම එන පිරිස තමයි එන්නේ. එහෙම. ඉතින් එයාලම මැරෙන වැඩ කරන වැඩ කරන පිරිස. මේගොල්ලෝ නහගෙන මේ පිරිසිදු කරලා යනවා. ඒ වෙලාවට මම හැමදාම සාමනාද බොහෝ තෙයින් භාවනා පන්තියේදී ඇයට පින් දෙන්න මේ කෙලස් මල හොදාරින්න මේ කුසල උපකාර වේවා කියලා. මොකද අර හිත දියුණු කරන්න උත්සාහවන්ත වෙන පිරිසක් ඉන්න තැන තමයි ඒගොල්ලෝ පිරිසුදු කරන්නේ. එහෙමයි. ඒ නිසා ඒක ඒක කියන්නම කරන්න බැරි තරම් කුසලයක්. එහෙමයි. අපේ නඳුරනේ අපිට નિયમિત කාල වේලාව අවසන් නිසා මේ ඒ පිළිබඳව තවදුරටත් අපිට සාකච්ඡා කරන්න ඉඩ අවකාශ නැහැ. නමුත් ඉදිරි ලැබෙන සතියේ සාකච්ඡාවේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ දසපලි බෝධ වලින් අපි තාම දෙකයි සාකච්ඡා කළේ තව කුචිත දුරට මේ සාකච්ඡා ඉදිරියට යයිද කියලා අපිට කියන්න බෑ. අපි උත්සාහවත් වෙනවා වඩාත්ම නිවැරදි ආකාරයට එන හැම ගැටලුවක්ම විසඳාගෙන මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න ඒ තමයි මම හිතන්නේ සාර්ථක ක්‍රමය වන්නේ. ඉතින් අපේ හාමුදුරුව අද භාවනාව කරනකොට ඒ සඳහා භාවනාවට බාධා ඇති කරන බාධක දෙකක් පිළිබඳව ආවාස පරිබෝධය සහ නව කර්ම පරිබෝධය පිළිබඳව යම් මට්ටමකින් කරුණු පැහැදිලි කළා. ඉදිරියේදී අනිත් පරිබෝධ ගැන කියනකොටත් ඒ අවස්ථානුරූපීව මේවත් නැවත විග්‍රහ වෙන්න ඉඩ අවකාශ තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අදට નિયમિત කාල වේලාව අවසන් නිසා අපි ධර්ම සාකච්ඡාවේ කටයුතු මේ සමාප්ත කරනවා. අද ධර්ම සාකච්ඡාව සඳහා ධර්මානුපස්සන වැඩසටහන සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා විශේෂඥ වෛද්‍ය ස්වරූපිකා කළුආරච්චි මහත්මිය විශේෂඥ වෛද්‍ය දර්ශනී දර්ශනිකා ප්‍රේමවර්ධන ඒ ව්‍යාප්ත නිලධාරී අංජිත ප්‍රේමවර්ධන යන දූපතුන් සහ පවුලේ හැමදෙනා විසින් ප්‍රධාන අරමුණු කරගෙන තිබෙනවා මීට වසරකට පෙර ජූලි මාස 5 වෙනි දින පරිලෝසපත් රත්නපුර වෙරළුප විසූ හිටපු නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඩී.ඒ. ප්‍රේමවර්ධන පියාණන්ට සහ වසර 22කට පෙර පරිලෝසපත් ජූලි මාසේ පළවෙනි දින පරිලෝසපත් හේමා ජයතිලක ප්‍රේමවර්ධන මෑණියන්ට මෙම ධර්ම දානමය කුසලයේ අනුහසින් භව ගමන සුවපත් වී උතුම් නිවනින් සනසේවා කියන පුණ්‍යානුමෝදනාව කරන්නට බලාපොරොත්තු වෙනවා. අවශේෂ අරමුණු වශයෙන් තබාගෙන තියෙනවා. මේ ගිසියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් අපේක්ෂිත සංසාරගත සියලුම සත්වයන්ට පින් අනුමෝදන් කරන්න. අපවත් විවදාල සීලුම් ස්වාමීන් වහන්සේලාට මේ නිවාසීලාට උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටමත් ඥාති හිත මිත්‍රාදීන්පත් දේශකයන් වහන්සේලා දෙනමටත් බෞද්ධ ආකාර්ය මණ්ඩලය හැමටත් ලෝවාසී හැම දිනාටමත් දුක් නිරෝගී සුවචිර ජීවනයේ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත් සුරූපිකා කළුආරච්චි මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙස මිශ්‍ර වේවා පරලෝසුපත් දෙමාපියන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම පින් අයිතිව යැත්තන්ගේ භව ගමන සුවපත් වේවා කියලා අපි බොහොම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින්ම අපි ඔබට සිහිපත් කර සිටිනවා මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡා මාලාව තුළ අපි මේ සාකච්ඡා කෙරෙන කාරණා පිළිබඳව ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් ඒක හැකි ඉක්මනින් අපිට ඉදිරිපත් කරන්න කෙරේ දිස් වෙන ලිපිණය වෙතට එතකොට අපිට පුළුවන් ඊළඟ වතාවේදී මේක සාකච්ඡා කරන්න ගොඩාක් පස්සට ගිහිපු සාකච්ඡාවලදී සාකච්ඡා වුණ දේවල් පිළිබඳව විමසන්න ගත්තොත් අපේ මේ සාකච්ඡා මාලාවේ මේ රිද්මය ගලා යාම වෙනස් වෙන්න පුළුවන් ඒවට පිළිතුරු සපයන්න යාම තුළ ඒ නිසා එය පිළිතුරු සපයීම අපහසුවක් ඒ වගේ ප්‍රශ්න අපිට බැහැර කරන්න වෙනවා. ඉතින් අපි පින්නතුන් මතක් කරනවා විශේෂයෙන්ම ඒ සමීපවම සාකච්ඡා කරපු වැඩසටහන් වල ඔබට ඇති වෙන යම් ගැටලුවක් ප්‍රශ්න තියෙනවා නම් ඉතා කෙටියෙන් විස්තර වැල් වටාරම් සරලව කිව්වොත් වලින් තොරව කෙටියෙන් ලියා අපට ඒවන්න අපි අපි හාමුදුරන්ට මේ ප්‍රශ්න යොමු කරලා වඩා සුදුසු පිළිතුර විසඳුම සොයා සපයා ගන්නට වෑයම් කරමු. ඉතින් අද අපි බොහෝසෙයින් පුණ්‍ය ආනුමෝදනා කරන අපේ පින්වත් මිරහවත පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට අද මේ වැඩසටහන හා සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපේ හාමුදුරන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටමත් අප හැම දිනාටමත් මේ උතුම් කුසලයේ අමා නිවන් සුව පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්ත කරනවා ඔබ හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සනා එන්න අවබෝධ කරගන්න.